ප්‍රශ්න දෙවියන් විසින් ඉදිරිපත් කරන ලද අදහස් යම් යම් දේවල් සාකච්ඡා කිරීම වශයෙන් තමයි මේ දේවපුත්ත සංයුත්තේහි ඇතුළත් සියලුම සූත්‍ර ධර්මයන්. ඒ නිසා අද දවසේ ඔබ විසින් ශ්‍රවණය කරනු ලබන්නේ එක්තරා දේවතාවක වන කාමද නම් දිව්‍ය පුත්‍රයා විසින් බුදුරජාණන් වහන්සේ වෙතට આવුත් ඔහුගේ සිතට දැනුණු යම්කිසි අදහසක් निराකරණය කරලීම් වශයෙන් ප්‍රකාශ කරලීම් වශයෙන් උත්තර දීමක් වශයෙන් බුදුරජාණන් වහන්සේ විසින් මේ සූත්‍ර ධර්මය සූත්‍ර පිටකයෙහි සංයුත නිකායෙහි සංග්‍රහ වී තිබෙනවා. මේ කාමද නම් දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ ඇතුළු ඒ ආර්ය මහා සංඝරත්නයේ ගති ලක්ෂණ ස්වභාවයන් යම් ප්‍රමාණයකට සුපරීක්ෂාකාරීව බලාගෙන සිටි අයෙකු බව අපට සූත්‍රයේ අසන්නා වූ ප්‍රශ්නයෙන් පැහැදිලි කරගන්නට පුළුවන්. ඔහු විසින් ප්‍රකාශ කරනු ලබන්නේ දුක්කරං භගවා සුදුක්කරං භාග්‍යවතුන් වහන්සේ දුක්කරං අමාරුයි නේද සුදුක්කරං ඊටාම අමාරුයි නේද මෙන්න මේ අදහස පමණයි ප්‍රකාශ කරන්නේ භාග්‍යවතුන් වහන්සේ අපහසුයි නේද ගොඩක් අපහසුයි නේද බොහොම හිතයිසි ස්වභාවයකින් යම් ආකාරයක අනිකුත් පංච ඉන්ද්‍රියන් පිනවන්නා වූ මිනිසුන් අතර මේ ආර්යයන් වහන්සේලා කිසිදු ආකාරයක පංච ඉන්ද්‍රයන් පිනවීමකින් තොරව ඊටාම අල්පේච්ඡ ඊටාමත්ම සරල ජීවිතයක් ගත කිරීමේ ස්වභාවය දැක ඔහුට දැනුණු හැඟීම මේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරන ආකාරයයි. ඔහුගේ අදහසට බුදුරජාණන් වහන්සේ මෙසේ පිළිවදන් දෙනවා. දුක්කරං වාපි කරොන්ති සේක සීල සමාහිතා හිතත්තා අනගාරී යුපේතස්ස තුට්ටි හෝති සුඛවහ මේ සිංහලානුවාදයේ වන්නේ ශෛක්ෂ සීලයන්හි මනවින් පිහිටි ආර්යයන් දුක්කරං වාපි කරොන්ති දුෂ්කර දේවල් ගියන් විසින් පසිඳුරන් පිනවන්නා වූ පුද්ගලයන් විසින් පෘ탁ජනයන් විසින් අමාරු යයි සිතන්නා වූ දෙය ඊතා පහසුවෙන් සිදු කරනවා. ඊතා පහසුවෙන් සිදු කරනවා. මෙන්න මේ ටික අපි හොඳින් තේරුම් ගන්නට ඕන. පංච ඉන්ද්‍රයන් පිනවන ලෝකයෙහි පංච ඉන්ද්‍රයන් පිනවීමම ඒකායන බලාපොරොත්තුව කරගත් මේ ප්‍රජාව මේ උතුම් වූ ධර්මය ඒ වූ ආකාරයෙන් යථා ස්වභාවය තේරුම් ගන්නේ නැහැ. රාග රත්තාන දක්ඛින්ති තමුක්ඛන්දේන ආවට යනුවෙන් බුදුරජාණන් වහන්සේ විසින්ම මේ ලෝකයාගේ ස්වභාවය කවර ආකාරදයි තේරුම්ගත් අවස්ථාවේ උන්වහන්සේ ප්‍රකාශ කරනවා උන්වහන්සේට හැඟීමක් ඇති වෙනවා මේ ලෝකයා රාගයෙන් රත් වූ ස්වභාවයන් ඇතිවයි ජීවත් වන්නේ පංච ඉන්ද්‍රියන් පිනවීම සඳහාම මේ කාමාවචර ලෝකයේහි ප්‍රජාව ජීවත් වන ස්වභාවය තමයි උන්වහන්සේ තේරුම් ගන්නෙ. මෙබඳු ස්වභාවයන් නැති මෙබඳු ගති ලක්ෂණ වලින් යුක්ත වූ ප්‍රජාව තමන් මහන්සේ විසින් අවබෝධ කොට වදාළ ධර්මය කවර ආකාරයෙන්ද තේරුම් ගන්නෙ. යනුවෙන් මේ සද්ධර්මයේ බෙදා හැරීමට මත්තෙන් සහම්පති මහා බ්‍රහ්මයා විසින් කරනු ලැබූ ආරාධනාවට පෙර බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ පිළිබඳව සිතූ ආකාරය. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕනේ ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මේ උතුම් උත්පන විච බුද්ධ ආදී උත්මයන් විසින් පෙන්눔 කරන ඒ ධර්මය ඒ වගේම මේ විනය ශික්ෂාපද මේ අනුව ජීවත් වෙන්නට අපහසුයි. මේවා ක්‍රියාත්මක කරන්නට බැහැ යනුවෙන් කල්පනා කොට පසිඳුරන් පිනවමින් පංච දුෂ්චරිතයෙහි යෙදෙමින් දස අකුසල්හි යෙදෙන ජීවිත තමයි බොහෝ වෙලාවට ගත කරන්නේ. එසේ ගත කිරීමේදී මේ ධර්මය කිසිසේත්ම ඒ පුද්ගලයාට වලංගු භාවයක් ඇතිවන්නේ නැහැ. උපතින් බෞද්ධ නාමය ලැබුවත් ඔහුට ඒ බෞද්ධකම අර්ථවත් බෞද්ධකමක් වන්නේ නැහැ. අම්මා තාත්තා බෞද්ධ වූ නිසා පාරම්පරිකව අපි සාම්ප්‍රදායිකව බෞද්ධ නාමය ලබනවා. නමුත් ඒක ගණන් කිරීමේ පහසුව සඳහා පමණයි. බෞද්ධයන් වශයෙන් පෙනී සිටින ගොඩාක් දෙනෙක් අතර ඇයි මේ තරම් සාපරාදී සිටිවිලි ක්‍රියාවන් මේ සමාජය තුල සිදුවන්නේ කුමක් නිසාද යන්න ඔබ තේරුම් ගන්නට ඕන. ඒ නිසා මේ උතුම් ධර්මය ජීවිතය තුලින් දකින්නට උවමනා නම් මේ සිතේ ඇතිවන්නා වූ වැරදි සිතිවිලි ක්‍රියාත්මක කිරීමට යම් ආකාරයක හරස් කපන ආකාරයේ හැඟීම් පද්ධතියක් ස්වභාවයක් මේ ජීවිතය තුළ ගොඩනගෙන්නට ඕන. නොමැතිනම් සෑම කෙනෙකුගේම සිත් තුළ ඇතිවන්නා වූ ස්වභාවය ඊ타මත්ම පහත් සිටිවිලි පවතිනවා. මේවා ක්‍රියාත්මක කරන්නට ගියොත් මිනිසා මිනිසත් බවින් ඊ타මත්ම ඉක්මනින් පිරිහෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ධර්මය අවබෝධ කරන්නට මත්තෙන් තමන් ඊට සුදුසු තත්වයක මානසිකත්වයක් ගොඩනගා ගන්නට ඕන. යම් කිසි කැපකිරීම ටිකක් කරන්නට හැකියාව තියෙන්නට ඕන. ඒ අවබෝධයෙන් ගොඩනගා ගන්නට ඕන. ඒ අවබෝධයෙන් ගොඩනගා ගන්නට මත්තෙන් ළමා වියේ සිටින්නේ කෙසේද? ඒ අවබෝධය ඇති කරගන්නේ. ළමා සිට නිතරම ගමන් කරන්නේ ළමා හැඟීම් ඇති කරගෙන ක්‍රියා කරන්නට. තරුණයෙකු වශයෙන් තරුණ කාලයේදී බලන්නේ තමාගේ ඉඳුරන් පිනවමින් ඊතා ප්‍රීතියෙන් උද්දාමයටපත් පුද්ගලයෙකු වශයෙන් ක්‍රියාත්මක වන්නට. එතකොට බුද්ධ ධර්මයට අනුව මේ ළමාවිය මේ තුරුණුවිය මෙලෙසින් ගත කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැද්ද? පින්වත්නි. කාලාන්තරයක් තිස්සේ පැවතීගෙන ආපු උතුම් සම්ප්‍රදායක් මගින් අපට පෙන්눔 කරලා තිබෙනවා යම්කිසි ක්‍රම රටාවක් යම්කිසි පිළිවෙලක් පෙන්눔 කරලා තිබෙනවා. මෙන්න මේ පිළිවෙල මේ උතුම් සංස්කෘතියත් එක්ක අපගේ සමාජයට බද්ධ වෙලා තිබෙනවා. එකතු වෙලා තිබෙනවා. මේ තුලින් යම්කිසි ආකාරයක සංවරශීලී ජනතාවක් ප්‍රජාවක් ඇතිවන ආකාරයේ පිළිවෙලක් තමයි මේ උතුම් සංස්කෘතියත් එක්ක අපේ ජීවිතයට කතා කරලා තිබෙන්නේ. එහෙම නැතුව ඉඳුරන් ඉල්ලන ඉල්ලන දේවල් පිනවන්නට ඉඳුරන් පිනවන්නටම දොරටු විවෘත කරමින් ඒ පැත්තට ගමන් කරන්නට ඌමනා කරන පිළිවෙලක් නොවේ අපේ බෞද්ධ සංස්කෘතියත් එක්ක ගැළපුණු ජීවිතය අතීත කාලය තුල. එතකොට මේ කාලවකවානුව තුල විවිධ මාධ්‍යයන් මගින් ළමාවිය ඒ වගේම තුරුණුවිය පමණක් නොව වැඩිහිටියාගේ මහලුවිය පවා කෙලසන තත්වයට නොඑක් ආකාරයේ වැඩසටහන් නිර්මාණය වෙනවා. මේ වයින් සිදුවන්නේ කුමක්ද? පණින රිලවුන්ට ඉරිමන් බඳින්නාසේ අනව රතේන්ම නිරන්තරයෙන්ම විවිධාකාර වැරදි පැත්තට ගමන් කරන්නට පෙළඹෙන මේ සිතට කතා කරනවා වැරදි දිශාවට ගමන් කරන්නට. වැරදි දිශාවට ගමන් කිරීමෙන් ලබාගත් මහා දරුණු ඛේදවාචකයන් නිසා බටහිර ලෝකයේ බටහිර ජනතාව ඇතුළත අතර විවිධ වූ කඩාගෙන වැටීම් තිබෙනවා. කාම සුකල්ලිකාණ යෝගී ජීවිතයේ ගත කිරීමෙන් එහි ඇතිවන්නා වූ අන්ත දරුණු විපාක බටහිර සමාජය තුලින් අපි බලන්නට ඕනේ ඒවා ඇති වෙලා තියෙන ආකාරයෙන්. එනිසා ඉඳුරන් පිනවීමට බුදුදහමේ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමේ කිසිදු ආකාරයක එහෙම තහංචියක් පැනවෙන්නේ නැහැ. එහෙත් මිනිසකු වශයෙන්, තිරසනුකු වශයෙන් නොව මිනිසකු වශයෙන් ඔබගේ ඉඳුරන් පිනවීමේදී එහි වැරැද්දක් නැත. ඔබ සමාදන් වන ශික්ෂාපද පංචශීලයේ කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං කම්සප අනුභව කරන්නට එපා කියා බුදුහාමුදුරුව ප්‍රකාශ කළේ නැහැ. ඒ වැරදි විදිහට ගන්නට එපා කියන එක පමණයි, ඒයින් වළකින්නට කියන එක පමණයි බුදුරජාණන් වහන්සේ මුල් අවස්ථාවේදී ඉන්ද්‍රිය සංවරය ඇති කර ගැනීම සඳහා පෙන්눔 කරන්නේ. මේ පමණක් නොවේ, තවත් ගොඩක් දේ තිබෙනවා. මෙලෙසින් තමන් තෘප්තියක් තෘප්තිමත් භාවයක් ඇති කරන්නට බැරි මේ සිත නිතරම ඌනතාවයකින් පෙළෙන මේ සිත ඒ ඉඳුරන් මගින් විවිධ වූ ආරම්මණයන් අරමුණු ලබා දෙමින් තෘප්තිමත් කරන්නටම යන්නේ නම් යම් කිසි දවසක ඔබට අසරණයෙකු විදියට තමාගේ යටගියාව තමාගේ අතීත අත්දැකීම් දෙස බලලා ඒකාන්ත වශයෙන්ම කනගාටු වෙන්නට සිද්ධ වෙනවා. ඇයි ඒ? අපි හැමදාම ළමා වියෙහි, තුරුණු වියෙහි අපේ ශක්තිමත් භාවයේ ඇතුව නිරෝගිමත්කමක් ඇතුව අපි ජීවත් වන්නේ නැහැ. අපි කවදා හරි ලෙඩ වෙනවා, අපි වයසට යනවා, අපි මරණයටපත් වෙනවා. ජීවිතයේ සත්‍ය කතාව මේකයි. ඒ සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ ඒ උතුම් බුද්ධ රාජ්‍ය අවබෝධ කර ගැනීම සඳහා 아무තු දෙයක් නොවේ ජීවිතය හා සම්බන්ධව සලකා බැලුවේ මේ ජීවිතයේ ඇත්ත කතාව ලෙඩවීම වයසට යාම මරණයටපත් වීම මේ සතර පෙර නිමිතිවල පෙර නිමිති තුන මේ සම්පූර්ණයෙන් ඉවත් කිරීම සඳහා උන්වහන්සේ විසින්ගත් ක්‍රියාමාර්ගය වන්නේ සියලුම කාමසුකල්ලිකාණ යෝගී ජීවිතය අත්හැරීමයි පබ්බජ්ජා කියානම් කරන්නේ එයයි. ඒ අනුව අපි උන්වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ධර්ම මාර්ගයේ අනුගමනය කරන්න වුන් නම් අප විසින් උන්වහන්සේ ලෙසින් ඒ අත්හැරිය ආකාරයටම සියල්ල අත්හැරිය ආකාරයටම අත්හරින්නට බැරි වුණත් යම් ප්‍රමාණයක කැපකිරීමක් අත්හැරීමක් මේ ජීවිතය තුලින් සිද්ධවන්නට ඕන. එයන් කවරක්වත් නොව ආශාවන් අඩු කර ගැනීමයි. මිනිසෙකු වශයෙන් උපන් මා මිනිසෙකු වශයෙන් මැරෙන්නට උවමනා නම් මිනිසෙකු වශයෙන් ජීවත් වෙන්නට ඕන. මිනිසෙකු වශයෙන් ජීවත් වෙන්නට නම් ආශාවන් පසුපස ගොස් කවදාවත්වත් ඒ ඉටු කරගන්නට බෑ. ආශාවන් අඩු කරමින් ජීවත් වුණොත් තමයි ඒ ජීවිතය තුළ වැඩිහිටි බව කියන එක මනවින් සනිටුහන් වන්නේ. අපි දවසින් දවස අපි වැඩිහිටියන් බවට පත් වෙනවා කියලා කියන්නේ කඳින් බඩින් මහත් වීම පමණක් නොව අනිකාගේ සම්පත් උදුරා ගනිමින් තමාගේ ජීවිතය සුවපත් කර ගැනීමට කල්පනා කිරීම නොව යම් ආකාරයක සිටිවිලි වල වැඩිහිටි භාවයක් වෘද්ධ භාවයක් ඇතිවන්නට ඕන. එසේ වීමේදී අනේකා වෙනුවෙන් යම් ප්‍රමාණයක් මට අත්හරින්නට වෙනවා. ආශාවන් අඩු කරන්නට වෙනවා. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඌ කල දරුවන් වෙනුවෙන් ඔබ කතරම් දේ අත්හරිනවාද? සමහර වෙලාවට ඔබගේ හිතේ ආශාවන් තියෙනවා. නමුත් දරුවා වෙනුවෙන් ඔබට සිද්ධ වෙනවා යම්කිසි කොටසක් අත්හරින්නට. ඔබ ස්වාමි දුවක වූ කල ඔබ ස්වාමි පුරුෂයෙකු වූ කල ඔබ කෙලිලොල් ජීවිතයක් ගත කළ තුරුණු වියේහි ඒ අත්නෝමතික විදියට ක්‍රියා කළ ජීවිතයෙන් සමුගන්නට වෙනවා යම් ආකාරයක තමාගේ ජීවිතයේ ගිවිසුම් මාලාවක් අනුව දෙදෙනා අතර ආදරය, ප්‍රේමය පවතින්නට ඕන. එසේ පැවතීමේදී දෙදෙනා අතර කැපකිරීම අවශ්‍ය වෙනවා. මේ තණ්හාව අඩු කිරීමයි. බුදුරජාණන් වහන්සේ අපට උගන්වා වදාලේ තණ්හාව නැති කර දමන්නට. අපි හරි පිළිවෙලට ඒ ජීවිතය ගත කරනවා නම් ඒකාන්ත වශයෙන්ම අපි බුදුරජාණන් වහන්සේ සොයාගෙන යන්න වුන් බවට පත් වෙනවා. පින්වත්නි මේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට දේශනා කොට වදාළ මේ උතුම් ධර්මය අපි තේරුම් ගත යුතු වන්නේ අපේ ජීවිතය තුළින් අවබෝධ කළ යුතු වන්නේ පිළිවෙලකටයි. අනුපුබ්බ පටිපදා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ සික්ඛා. ඒ අනුව අනුපූර්ව ප්‍රතිපදාවන් අනුපූර්ව ක්‍රියාවන් අනුපූර්ව ශික්ෂාවන් මේ පිළිවෙලකට ක්‍රමානුකූලව එවිට තමයි ජීවිතයේ අවබෝධය කියන දේ ගොඩනැගෙන්නේ. ඒ බල කිරීමකින් නොව කාටවත්වත් පෙනෙන්නට නොව ප්‍රදර්ශනයට නොව තමාගේ සිතින්ම එතෙන්ට එන්නට සූදානම්. එතෙන්ට එන්නට සූදානම්. සමහර වෙලාවට මේ භවයේදී අප බලාපොරොත්තු වන්නා වූ ඒ අධිගමලාභී තත්වයන් අපට සාක්ෂාත් නොවන්නට පුළුවන්. අපි එසේ පැතිය යුතු වන්නේද නැහැ. අපි පළමුව තේරුම් ගන්නට ඕන තමා කවුද කියන එක. තමාගේ සිතේ පවතින්නේ මොන වාගේ සිතුවිලිද කියා තේරුම් ගන්නට ඕන. එසේ තේරුම් අරගෙන අපි බුදුරජාණන් වහන්සේ වෙත ගමන් කරන්න වුන් නම් උන්වහන්සේ සොයාගෙන යන පුද්ගලයන් වෙමු නම් අපි කුමක් කළ යුතුද? මට කළ හැකි දෙය මා අවංකව කරන්නට ඉදිරිපත් වන්නට ඕන. කරණීය මෙත්ත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කුමක්ද? මෙන්න මේ සක්කෝ කියන ගුණයයි. මට පුළුවන් කියන හැඟීම, මට මේ ප්‍රතිපදාව ඔස්සේ ගමන් කරන්නට පුළුවන් කියන හැඟීමත් එක්කම ඔබ ඊටාම අවංක පුද්ගලයෙක්, වඩාත් අවංක පුද්ගලයෙක් බවට පත් වෙනවා. උජූජ සුජූජ ඔබ මෛත්‍රියෙන් යුක්ත වූ පුද්ගලයෙක් බවට ඔබ ඒකාන්ත වශයෙන්ම සූදානම් බුදුරජාණන් වහන්සේ ගිය මඟ යන්නට. ඒ මෛත්‍රිය අපේ ජීවිතය තුළ ස්වාභාවිකවම එලෙසින් පවත්වා ගන්නට පුළුවන් සහෝදර කැලක් වාගේ සහෝදර පිරිසක් වාගේ මේ උතුම් ධර්ම මාර්ගයට අවතීර්ණ වීමත් එක්කම අවගුණයන් දුර්ගුණයන් පැත්තකට තල්ලු වී තමා උසස් තත්වයකට එන ආකාරය දකින්න. මෙන්න ළමා විය, තුරුණු විය තමාගේ ජීවිතය අවබෝධයේ කරා ගමන් කරන්නට ඌමනා කරන පරිසරයක් ගොඩනැංවූ ආකාරයේ අපේ අතීත සමාජය තුළ අතීත සමාජය තුළ අපි වැඩිහිටි බව කියන දෙය මනවින් තේරුම් අරගෙන ක්‍රියා කරනකොට ඒ වැඩිහිටියන්ගේ ගති ලක්ෂණ අනාගත පරපුර වෙනුවෙන් යම් ආකාරයකට කැපකිරීම ගොඩක් අවශ්‍ය වෙනවා. තමන්ගේ ලේසිය, තමන්ගේ පහසුව නොවේ සැලකිය යුතුවන්නේ. කාලය, තත්පරෙන් තත්පරය වෙනස් වීමේ ස්වභාවයටපත් වෙනවා. ඒක තමයි ලෝක ස්වභාවය. නමුත් අප ලබාගත් මේ උතුම් බෞද්ධකම මේ උතුම් සංස්කෘතිය අපි අප විසින් පරිහානීය තත්වයට පත් කරනවා නම් ඒ උතුම් වූ මෛත්‍රිය ආදී කරගත් වටිනා සිටිවිලි වටිනා දේවල් අප විසින් අවලංගු වන ආකාරයට අප විසින් ජීවිතයෙන් අපි පැත්තකට තල්ලු කරනවා නම් ඒවා සම්ප්‍රදායට පමණක් ඒවා ඒ අවස්ථාවට කටපාඩම් කරගෙන කියන්නට පමණක්ම නම් පවතින්නේ එතන පවතින්නේ බුද්ධ ආගම නෙමේ ඒ උතුම් සංස්කෘතිය නොවේ එතන තිබෙන්නේ ප්‍රදර්ශනයක් පමණයි ඒ නිසා පින්නතුනේ අර කාමද නම් දිව්‍ය පුත්‍රයා විසින් අනිකුත් පුහුදුන් පුද්ගලයන් දෙස බලා මේ ආර්යයන් වහන්සේලා ගත කරන ජීවිතය පිළිබඳව එබී බැල්මක් කොට බුදුරජාණන් වහන්සේ වෙතට විත් ප්‍රකාශ කරනවා දුක්කරං භගවා සුදුක්කරං භාග්‍යවතුන් වහන්සේ අමාරුයි නේද ගොඩක් අමාරුයි නේද දැන් ඔබට තේරෙන්නට ඕන දෙවියාගේ සිත තුළ පැවතුණු සිතවිලි වල ස්වභාවය කුමක්ද ඒ වාගේම අවශේෂ ලෝකයා ඉඳුරන් පිනවන මේ පූදුන් සත්වයන් ලෝකයේ පිළිබඳව ලෝකයේ සැපය පිළිබඳව සතුට පිළිබඳව දකින්නේ කවර ආකල්පවලින්ද එහෙත් මේ බුද්ධ ආදී උත්තමයන්ගේ ජීවිතය ඊට හාත්පසින් වෙනස් වන ආකාරයේ මේ දෙවියා විසින් දකිනවා. ඒ නිසා ඔහුට මේක හරි ප්‍රහේලිකාවක් මේ අත කොහොමද සතුටින් ජීවත් වන්නේ? අඬදබර කිරීමක් නෑ, කලකෝලාහලයක් නෑ, මට මදි කියන හැඟීමෙන් ක්‍රියා කිරීමක් නෑ. ඊටාම සරලව හරිම සන්තෝෂයෙන් ජීවත් වෙන ස්වභාවයක් තියෙනවා. තවත් අවස්ථාවයකට ඔබට මතක් වෙන්නට ඕන ඊටා ප්‍රසිද්ධ පාඨයක් ගාතාවක් මගින් පෙන්눔 කරන අවස්ථාවක් තියෙනවා. එක්තරා දිව්‍ය පුත්‍රයෙක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණෙනවා. මේ චවි වර්ණේ මුන්වහන්සේලාගේ පැහැපත්භාවය පිළිබඳව හරි ගැටලුවක්. පුහුදුන් අනෙකුත් පුද්ගලයන් මේ ශරීර ස්වභාවය ඇති කර ගැනීම සඳහා කොච්චර දේ කරනවද? නමුත් මුන්වහන්සේලා විසින් කවරක්වත් එහෙම පාවිච්චි කරන්නේ නැහැ ක්‍රියා කරන්නේ නැහැ මේක හරි ගැටලුවක් වුණා අතීතයේදීත් බුද්ධ කාලයේදීත් ඒ දෙවියන්ට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා අපි අතීතය ගැන සොයන්නේ නැහැ අතීතය ගැන කල්පනා කරන්නේ නැහැ අනාගතයේ සුන්දර සීන මෙසේ වේවා මෙසේ වේවා කියා ප්‍රාර්ථනාවන් අපගේ සිත්වල නැහැ වර්තමානයේ තුල ජීවත් වෙනවා ඒ නිසා මේ චවි වර්ණය පැහැපත් වෙනවා. මානසික වශයෙන් ඇතිවන්නා වූ ප්‍රබෝධමත් භාවයේ නිසා ඊටා ලස්සන ජීවිතයක් අපි ගත කරනවා. බලන්න බුදුරජාණන් වහන්සේ අපට උගන්වන්නේ මොන වගේ දහමක්ද? මේ ලෝකයා නිතරම කල්පනා කරන්නේ මේ ඉඳුරන් පිනවීමේ ක්‍රියාවලිය කෙසේද කරන්නේ අදට වඩා හෙට හෙටට වඩා අනිද්දා තව දෙයක් එකතු කරගන්නේ කොහොමද මේකට? මෙන්න මේ ආකාරයේ ස්වභාවය. නමුත් එසේ වූ ස්වභාවයක් නොමැති මේ ආර්යයන් වහන්සේලාගේ මේ ස්වභාවයෙන් උන්වහන්සේලා හරි සතුටින් ජීවත් වෙනවා. මේක කොහොමද වන්නේ? මෙන්න මේකයි ඔබ තේරුම් ගන්නට ඕනේ. අපිට බෑ ආර්යයන් වහන්සේලා ලෙසින්ම ක්‍රියාත්මක වන්නට. ඒ වූ ආකාරයේ ජීවිතයක්ම අපිට ගත කරන්නට බෑ. නමුත් උන්වහන්සේලා විසින් සුදේශිත වූ උන්වහන්සේලා විසින් අනුගමනය කරන ලැබූ උතුම් ධර්ම මාර්ගයක් තමයි අපට ලැබිලා තිබෙන්නේ. ඒ නිසා අපි ඉන්න තත් ඉන්න අවස්ථාව මේ ස්වභාවයේ මනවින් තේරුම් අරගෙන අපිට පුළුවන් ආකාරයෙන් අපි මේ ධර්ම මාර්ගයේ වෙතට ගමන් කරනකොට අර දුෂ්කරභාවය අපේ ජීවිතෙන් මගහරවන්නට පුළුවනි. ඒකයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ දුක්කරං වාපි කරොන්ති සීක සීල සමාහිතා අන්න ලස්සන උත්තරය උතුම් වූ ශෛක්ෂ්‍ය සීලයන්හි මනවින් පිහිටා සිටින මේ ආර්යයන් ශෛක්ෂ කියලා කියන්නේ හික්මීමේ ස්වභාවය ඇති ඒ සෝතාපන්න සකදාගාමි අනාගාමි අරහත් සතරමග සතර ඵලයනට තමයි ඒ ආර්ය මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන්නට උවමනා කරන ඵල එතකොට එතනදී අරහත් මාර්ගයේ දක්වාම මේ සප්තවිධ ශෛක්ෂයන් පිළිබඳව මේ ශෛක්ෂයන් හත් දෙනෙක් පිළිබඳවයි පෙන්눔 කරන්නේ හික්මෙන මේ ධර්ම මාර්ගයට අනුව හික්මෙන අන්නේ සේක සීල සමාහිතා උතුම් දර්ශනයක් ඇතුව උතුම් වූ අරමුණක් කරා මේ ආර්ය පිරිස ගමන් කරන්නේ. ඒ නිසා උතුම් වූ සීලයේ පිහිටා සිටින ඉන්ද්‍රිය සංවරය ඒ වගේම ආජීව පාරිශුද්ධ සීලය ප්‍රත්‍ය සම්නිශ්චිත සීලය ආදී කරගත් මේ උතුම් වූ සීලයන්හින් යුක්තව තමාගේ සිල්වත් බව තමාගේ සංවරය ඉන්ද්‍රිය සංවරය මනවින් ගොඩනගාගෙන තිබෙනවා බලන්න මේ සිල්වත් බව. ආර්යයන් ලෙසින්ම අපිට අපගේ ජීවිතේ නොවන්නට පුළුවන්. එසේම විය යුතු ඇයි කියා තීරණයක් නැහැ, නියමයක් නැහැ. අපි කවදා හරි එතෙන්ට යනවා. අපිත් ඒ ආර්ය සත්‍ය තුල කවදා හරි ඒ බුද්ධ ආදී උත්මයන් ලැබුව. ඒ උතුම් ඒ සුඛාස්වාදය, ඒ සුවය අපි විඳ ගන්නවා. උන්වහන්සේලා එකී තත්වයට එන්නට පෙර බෝසත්වරු ලෙසින් ක්‍රියා කළ ආකාරය බලන්න. ඒ බෝසත්වරු ලෙසින් ක්‍රියාත්මක වෙනකොට අර අවගුණයන් පැත්තකට තල්ලු වෙනවා. ಗುಣධර්ම ඉස්මතු වෙනවා. ಗುಣධර්ම ඉස්මතු වෙනකොට ආශාව ටිකෙන් ටික පල්ලම් බහිනවා. Tamanට Tamanගේ ජීවිතයෙන් මහා ශක්තියක් ගොඩනගෙනවා කියලා Tamanටම වැටහෙනවා. මේක තමයි මනුස්සකමේ උපරිමය කරා ගමන් කිරීම. මනුෂ්‍යකමේ ඊටමත් ඉහළ තලයේ කලා කරා ගමන් කිරීම. අන්න ඒ ඇත්තන්ට අමාරුයි කියලා දෙයක් නැහැ. දුක්කරං වාපි කරොන්ති. අමාරුයි කියලා දෙයක් නැහැ. කරන්න පුළුවන්. උන්ට අවශ්‍ය කරන ප්‍රතිපදාව තුල, නියම මාර්ගයේ තුල, නියම කලමනාකාරීත්වයේ තුල ඒ ජීවිතය පවත්වාගෙන යනවා. දුක්කරං වාපි කරොන්ති බලන්න. පාසල් යන වියේදී උදේ පාන්දරින් නැගිටලා අපිට පාසල් යනවා ඒ ජීවිතය මතක් වෙනකොට සමහර වෙලාවට ඒ කාල සීමා තුළ ඒක හරිම අපහසු ක්‍රියාවක්. අපි සෙල්ලම් කරමින් ඒ වගේම ඍෂිසේ හැසිරෙමින් ක්‍රියාත්මක වෙන්නට කැමති. එහෙම වුණා නම් අපේ අනාගතයේ කවර ආකාරව විය යුතු තිබුණාද? එහෙම කාලය ගත කරපු අය අද ජීවිතයේ මොන වගේ ස්වභාවයක්ද අත්විඳින්නේ? මේවා අමාරුයි කියා නොසිතා ඒ කලට වේලාවට નિયમિત ආකාරයට තමාට අයිති වැඩේ හරි හැටියට කිරීමේ පුරුද්ද ඇති කරගත්තාට පස්සේ මේවා අමාරු නෑ. තමාගේ ජීවිතයට එකතු වෙනවා. ලෝකේ මිනිස්සු දියුණු තත්වයට ශ්‍රේෂ්ඨත්වයට මේ පසින්දුරන් පිනවන ලෝකයේ තුල උවත් මේ ලෞකික ලෝකයේ තුල උවත් ශ්‍රේෂ්ඨත්වයට පත් උනේ අනන්ත දුක් විඳලා නොඑක් ආකාරයෙහි අපහසුතාවයන් මැදින් තමයි ජීවිතයේ ඉහළ තලයකට ඇවිල්ලා තිබෙන්නේ. එහෙම නැතුව රෝසමල් යහනාවල් වල ඉඳපු අය නොවේ. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕන. ලෞකික වන්නට පුළුවන්, ලෝකෝත්තර වන්නට පුළුවන්. මොනියම් ආකාරයක ජීවිතයවත් ශ්‍රේෂ්ඨත්වයේ කරා ගමන් කරන්නට නම් ඉහළ තලයේ කරා ගමන් කරන්නට නම් අපි මට පුළුවන් කියන හැඟීමෙන් යුක්තව ඉදිරිපත් වෙන්නට ඕන. එවිට තමයි දුෂ්කර දේ උවත් කරන්නට Tamanට හැකියාව ඒක කරන්නේ නිකම් බොහොම ආවට ගියාවට නොව උඩින් පල්ලෙන් නෙමෙයි බොහොම ආදරයෙන් තමාගේ ජීවිතයට තමාගේ ඇඟින්ම තමයි ඒක කරන්නේ. එහෙම නැතුව කාගෙන්වත් ලකුණු ගන්න, කවුරුවක්වත් රවට්ටන්න එහෙම නෙමෙයි. ඒවා කෙනෙකුගේ ක්‍රියාව තුළ හඳුනා ගන්නට පුළුවන් හොඳ හැටියට. අර විදිහට හොඳ ඉන්ද්‍රිය සංවරයක් ඇති වුණාම එතකොට පංච ඉන්ද්‍රියන් ප්‍රීණනේ යම් ආකාරයකට කැපකිරීමක් ඒවාම නව ජීවිතේ පරමාර්ථය කියා එම නොසලකු ඒ උත්තමයන් විසින් තමන්ට තමන්ගේ උසස් තත්වයන් සාධනය කරගන්නට ඉටු කරගන්නට සාක්ෂාත් කරගන්නට හැකියාවක් ඇති කරගන්නවා. මේ උතුම් වූ නිර්වාණ ධර්මයේ පමණක් නොවේ. ඕනම දෙයක් ඕනම වටිනා දෙයක් සාක්ෂාත් කරගන්නට අපේ ජීවිතේ යම් උසස් තත්වයකට ගේන්නට ඕන. ඒ බුදු මහා උත්තමේ පාරමී තත්වයට සිතගෙන ආවා කියලා කියන්නේ මේ තැනට එන්ට උවමනා කරන මානසිකත්වය සකසා ගැනීමයි. සංස්කරණය කිරීමයි. ඒ නිසා අපි අහවල් දේ ලබන්නට කැමති වුවත් උසස් තැනක ගිහිල්ලා ඉන්නට කැමති වුවත් අපි ඒකට සුදුසුසම් වෙන්නට ඕන සුදුසුකම් ඇතුව අපි ජීවත් වෙන්නට ඕන. එතකොට මේ බුද්ධ ආදී උත්තමයන් අපිට උගන්වන්නේ මේ පංච ඉන්ද්‍රියන් මගින් ලබන ඒ අරමුණු වලින් සතුට විඳ ගැනීමෙන් තොරව සතුටෙන් ජීවත් වන්නට පුළුවන් ක්‍රමවේදයක්. හිතත්තා අනගාරි උපේතස්ස තුට්ටි හෝති සුඛාවහ ඊළඟ පාද දෙකෙන් පෙන්눔 කරන්නේ අනගාරිය සංඛ්‍යාත අනගාරිය කියලා කිව්වාම අපිට තේරෙනවා ගියක් දොරක් කියලා එහෙම දෙයක් නොමැති අගාරිය කියලා කියන්නේ ගිහි ජීවිතයක් ගත කරමින් ඒ අනුව ක්‍රියාත්මක වන පුදුන් ලෝකය අනගාරිය සංඛ්‍යාත පැවිද්ද ඒ පබ්බජ්ජා කියන ස්වභාවය අනගාරිය සංඛ්‍යාත එහෙමයි ඒ වචනේ විස්තර වන්නේ තමාටේ කියලා එහෙම හදාගත් ගෙවල් දොරවල් නොමැතිවීම අනගාරිය සංඛ්‍යාත තත්වයෙන් සිටීම නිසා හිතත්තා අනගාරි උපේතස්ස මගේ කියලා දෙයක් නැහැ අන්න ඒකයි අපි මේ පාඩයෙන් හොඳින් තේරුම් ගන්නට ඕන මගේ කියලා ගොඩ ගහ ගන්නට දෙයක් නැහැ මගේ කියලා රැක ගන්නට දෙයක් නැහැ අවම තරමින් මේ පංචස්කන්ධයේවත් ඒටවත් ආශාවක් නොමැතිව කාලය ගත කරන්නට යමෙකුට හැකියාවක් ලැබෙනවා නම් ඒ தત્ත්වය පිළිබඳව අපට සිතන්නට පුළුවන්. හැබැයි නිකම්ම නිකම් පල්ලෙහා මට්ටමේ සිටිවිලි ඇති පුද්ගලයන් වශයෙන් නොව මේකේ ස්වභාවයට මේ අත්තන් ගමන් කරන්නේ මහා දියුණු මානසිකත්වයක් ඇති පුද්ගලයන් වශයෙන්. ඒක අපි මෙතනින්ම අපි තේරුම් ගන්නට පුළුවන් නේද? දුක්කරං වාපි කරොන්ති සේක සීල සමාහිත. Tamanට හැකියාව තිබෙනවා මේ ඉඳුරන් ඕනම පැත්තකට හරවන්න. නමුත් යම්කිසි අරමුණක් කරා ගමන් කරන්නා වූ මේ ආර්යයන් වැරදියයි තමා සිතූ පැත්තට ගමන් කරවන්නේ නැහැ. තමාට හැකිය. සමහර කෙනෙක් ඉන්නවා මේ සමාජය තුල කිසිදු ආකාරයක රටක් ජාතියක් ආගමක් පිළිබඳව හැඟීමක් නොමැතිව තමන්ගේ අම්මා තාත්තා තමන්ගේ සහෝදර සහෝදරියන් ඥාතීන් කිසිදු ආකාරයක ආත්ම ගෞරවයක් නොමැතිව ක්‍රියා කරන්න උන් මේ සමාජය තුල සිටිනවා. ඔවුන්ට ගයක් දොරක් තියනවාද නැද්ද කියන මේ මේ අභිමානයක් නොමැතිව ඔහේ කාලය ගත කරනවා. ඒ මට්ටමට ගන්න හොඳ නැහැ. ඒ මට්ටමට හිතන්නට එපා. සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ ආදී කරගත් මේ උත්මයන් ඒ සියල්ලම අත්හැරලා දාලා තමයි මෙතෙන්ට එන්නේ. පිටත්තා අනගාරිය උපේතස්ස මගේයි කියා ගන්නා වූ එකද දෙයක් එකද වස්තුවක්වත් උන්වහන්සේලා ළඟ නොමැත. පිටත්තා අනගාරි උපේතස්ස තුට්ටි හෝති සුඛාවහ ආන් සතුට තියෙනවා සැපයගෙන දෙන සතුට තියෙනවා ගියක වශයෙන් ධනෝපායනය කිරීමේදී ඒ වගේම වෙනත් වෙනත් වෘත්තීන්හි යෙදීමේදී තමන්ට ආත්මාර්ථකාමීත්වෙන් තොරව ක්‍රියාත්මක වීමේදී තමන්ට සතුටක් ලබන්නට පුළුවන්. තමන් හරි දෙයක් කරලා තමන් උසස් කෙනෙක් වශයෙන් ජීවත් සමහර වෙලාවට කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙහෙම කළා අද ජීවත් වෙලා සතුටක් ලබන්නට බෑ. මේ විදිහට කළොත් අපි හැමදාම බොහොම ඉබිගමනින් යන්නේ කියලා. පින්වත්නි, ඒ අපි සිතනා වූ ආකාරයේ වැරද්දක්. අපි සිතන ආකාරයේ වැරද්දක්. අවසානයේදී දුක් විඳින තත්වයට පත්වන ස්වභාවයක් මනසේ අපි ගොඩනගා ගන්නට උවමනා කරන්නේ. අවසානයේදී අපිට උරුම වන්නේ සතුට සැපය ඒ සතුට සැපය නිවැරදි වශයෙන් මරණාසන්න මොහොතේදී අපිට තියෙන්නට ඕනේ මැරිලා ඉවර වෙලත් අපි මේ භවගාමී ජීවිතයේදී සංසාරයේදී ඇවිදින සත්වයක් වශයෙන් කාලය ගත කරනකොට ඒ සතුටෙන් ඒ සැපේ විඳගෙන ජීවත් වීමේ මේ සංසාරේ ගමන් කිරීමේ හැකියාව තියෙන්නට ඕන. දහමෙන් පෙන්눔 කරන්නේ එයයි. මොහතක ආස්වාදයේ නොව මොහතක සතුට නොව දීර්ඝ කාලීන සතුට බුදුරජාණන් වහන්සේ ආදී ආර්යයන් වහන්සේලා පෙන්눔 කරන්නේ මෙන්න මේ ආකාරයේ මේ ඉඳුරන් පිනවීම තුලින් ලබන්නා වූ සතුට සම්පූර්ණයෙන් නැති කර දැමීමයි. එතනට එන්නට බැරිද කියා බලන්න ඕන පැත්තකින් සතුටු වන්නට පුළුවන් මේ සිත සම්මා ආජීවයේ යහපත් ජීවනෝපායන් යහපත් පිළිවෙලකට ගොඩනගා ගැනීමෙන් අපි එක පැත්තක් කපා හරිනවා. මේ විදිහට සංසාරගත ජීවිතයේදී අපි යහපත් විදිහට ක්‍රියා කරනකොට ඒකාන්ත වශයෙන්ම ඒකාන්ත වශයෙන්ම අපි බුද්ධ ආදී ආර්යයන් වහන්සේලා ගමන් කොට වදාළ ඒ ශ්‍රේෂ්ඨත්වයේ කරා ගමන් කරන ආකාරය තමන්ගේ ජීවිතය තුළින් තමන්ට පසක් කරගන්නට පුළුවන්. තමන්ගේ ජීවිතය තුළ තමන්ට ඇති කරගන්නට පුළුවන්. එනිසා අපි සෑම කෙනෙක්ම සමහර වෙලාවට සෑම පින්කමක්ම කරලා ඉවර වෙලා අපි නිර්වාණය ප්‍රාර්ථනා කරනවා. අපි මේක සම්ප්‍රදායෙන් අපි මේ විදිහට ප්‍රාර්ථනාවන් කරගෙන යනවා තමයි ඒ ප්‍රාර්ථනාව යහපත් එකක්. නමුත් ප්‍රාර්ථනා කරලා නිවන ලබා ගන්න බැරි එක වෙනම කතාවක්. ප්‍රාර්ථනාව යහපත්. අපි ඒ වගේම අපේ ජීවිතය අපි සාදා ගන්නට ඕන, අපි සකස් කර ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ආකාරයට මේක අමාරුද කියා බලන්න. අන්න එවිට දුක්කරං වාපි කරොන්ති සීක සීල සමාහිතා පිටත්තා අනගාරි යුපේතස්ස තුට්ටි හෝති සුඛවහ අර අපහසු දේ හරියට කිරීම නිසා කැපකිරීම කළ නිසා ඒකෙන් සතුටක් අවසාන වශයෙන් භුක්ති විඳින්නා වූ පුද්ගලයෙක් වන්නට ඔබ රහත් විය යුතුම නැහැ. ඔබ වෙනත් අධිගමලාභී පුද්ගලයෙක් විය යුතුම නැහැ. ලෞකික ජීවිතයේ සාධනය කරගන්නට යහපත් ජීවිතයක් බවට පත් කරගන්නටද මෙන්න මේ කැපකිරීම ආදී අනන්ත ගුණයන් ජීවිතය තුළ ශක්තියක් වන්නට ඕනේ. ඒ උතුම් වූ ධර්මය සාක්ෂාත් කරගන්නට අප සියලු දෙනාටම ඒකාන්ත වශයෙන්ම ශක්තිය ලැබේවා කියා කවුරුත් සාධු කියා ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා එම ධර්මානුශාසනාව ප්‍රදත්තුවේ රාජකීය පඬිත ත්‍රිපිටක වේවි ශාස්ත්‍රපති අතිපූජ්‍ය රණස්කල්ලේ ඥානවීර නායක ස්වාමීන් වහන්සේ